අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටිමු ලිඛිත පස්ස සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදියට වැඩමුළු නායකත්වයේ අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 11ක් ලැබිලා තියෙනවා එක ප්‍රශ්නයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබිලා තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු දිනයට සාපේක්ෂව අද දිනේ සිත විසුරුනේ නැත. කිහිප දිනෙකු වටපිටාවේ සිටියත් මගේ සිත භාවනාවට යොමු කිරීමට හැකියිය. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට මදක් වැඩි කාලයක් කිරීමට මම උත්සාහ ගතිමි. මෙසේ කිරීමේදී পায় එසවීම, තැබීම සහ තැබීමේදී මුල මැද අග යන තුන් කොටස වෙන් කර ගැනීමට මට හැකියිය. මෙසේ කිරීමේදී මගේ සිත සංසුන් වී වටපිටාවේ වෙන දේවල් ගැන අමතක වී ඇස් ඊටාම බරගතියකින් යුක්ත විය. විටින් විට වේදනා පැමිණියත් එයට සිත යොමු කිරීමෙන් එය ටික වේලාවකට පසුව නැතිව ගියා. පර්යංක භාවනාව. විනාඩි 15ක් 20ක් අතර කාලයක් මට පර්යංක භාවනාවට සිත යොමු කිරීමට හැකි වුණා. සක්මන් භාවනාව අවසන් වූ විගස පර්යංක භාවනාව පටන්ගත් විට මුලින්ම හුස්ම රැල්ල දකුණු නාස්කුවරෙන් එන යන හැටි දැකීමට හැකිවිය. ඉන්පසු ප්‍රස්වාසය පමණක් දැකීමට හැකිවිය. ටික වේලාවකට පසු හුස්ම රැල්ල නොදැනිනි. එවිට මගේ සිත හිස් අඳුරු අවකාශයක් ලෙස එනම් කිසිම දෙයක් නැතුවක් මෙන් දැනුනි. යම් දෝෂයක් තිබේ නම් නිවැරදි කර නැමෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පළවෙනි වාක්‍යයේම තියෙනවා ඊට සාපේක්ෂව අද හිත පිට යන ගතිය නැති උනායි කියලා. ඔය සාපේක්ෂ වචනේ කියන වචනේ දානවනේ නැති උනායි කියන්නේ බෑ අඩු උනායි කියලා කියයි. ඒක මේ භාවනා ගැන පිළිගන්නේ භාෂාව ගැන කියන්න තියෙන්නේ. ඊට සාපේක්ෂව අඩු උනායි කියත. ඊට සාපේක්ෂව නැති උනායි කියන්න බෑ. මොකටද වෙන්නේ සාමාන්‍යයෙන් අඩු වෙන එක තමයි. ඒ නිසා ඊවසල කෙනා ක්‍රමයෙන් ක්‍රමෙන් තේරුම් ගන්නවා පළවෙනි දවසේ බලාපොරොත්තු සුන් වීම ඉච්ඡා බංගත්වයක් තිබුණට දිගට කරගෙන යන කෙනාට මායයක් බයයි. එතකොට පේනවා පය තියෙනකොට මෙහෙමයි, යනකොට මෙහෙමයි, උස්සනකොට මෙහෙමයි ද විස්තර සෝගයක් පේන්න පටන් ගන්නවා. ඉතින් විස්තර පේන වෙලාවට තමයි ඉදිරියට ඉදිරියට යමින් තව තව හොයන්න ඕන කියලා. මුලදී හොයන්න යන්න එපා. උලදී සාමාන්‍යයෙන් අරමුණත් එක්ක නිකන් සාමාන්‍ය යාලුකමක් හදාගන්න. අරමුණ මුණට මුණ දාගත්තට පස්සේ තමයි විස්තර හොයන්නේ. එතකොට පේනවා ප්‍රශ්න ඉස්සලා ආස්වාසේ තේරුණා. ඊට පස්සේ ප්‍රසආසේ තේරෙනවා. ඉතින් ඒ විදිහට එයා එක එක එක එක මුකුළු පෑම් කරනවා. එක එක විදිහට පෙනී හිටින්න ඒ කොයි එක වුණත් මිරිකලා අල්ලන්න යන්න එපා. එතකොට හොඳම ලස්සන දේ තමයි අරමුණ මේ විදිහට සිහුම් වෙනකොට අර නොදන්නා ශේෂ්ත්‍රයකට යන බව. ඉතින් මේක තමයි අපිට තියෙන බීචිකාව. අපි බය වෙලා තියෙන ඔන්න ඕකට. ඉතින් භාවනාදී සතියෙන් සද්ධාවෙන් සීලයක් ඇතුව යනකොට තියෙනව කමන්නේ මොනක් දන්නේ නැතනට ගියත් අසරණ වුණත් බුද්ධ සරණ බුදු සරණ තියෙනවනේ අපිට. ධම්සරණ තියෙනවා සංගසරණ තියෙනවානේ කියලා අර මේ නොදන්න ශේෂ්ත්‍රයට යන ගතියෙන් තමයි අපේ මේටිචි ගතිය පෞරුෂත්වය එහෙම නැත්නම් අපේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය වැඩේ. දන්න දැනුමෙන් නම් කවදාකවත් මොකක්වත් ලැබෙන්නේ නැහැ. අර නොදන්න දෙයට යන ගතිය මොනවත් නැති තැනට යන ගතියෙන් තමයි අපි ඉගෙන ගන්න මේ මනුස්ස ලෝකයේ වසංගන දේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්න පැය ගාණක් යන්නේ. බීතිකාවක් තියෙන එක නබය. තීම් බය හිතෙනවා. කොහේ ඉඳලාවත් දන්නේ නැහැ කොහේ යනවත් දන්නේ නැහැ කියලා ඉතින් දෙයයන් අදහන කෙනා නම් ආ ස්වාමි දරුවනේ කියලා ඉතින් කුරුසේ බෞද්ධයත් ඉතිපිසෝ ගාථා හරි කියන. එහෙම නැත්නම් අල්ලාහ් අල්ලාහ් අක්බර් කියලා බය වෙනවා. ඒ නැත්නම් බ්‍රහ්මන් කියලා බය වෙනවා. මොකක්වත් බය වෙන්න දෙයක් නැහැ මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවෙනි දවසේ වෙනකොට ඔච්චර ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා නම් ඒ යෝගාවචරකේ දක්ෂකම නිසා නෙවෙයි මේ භාවනා ක්‍රමයේ ඒක තමයි හැටි. gedara kindala කියනවා නම් කවදාවත් යන්නේ යනට ඩිවිගේ පස්සට එන. දැන් මේක හැමදාම ඉඳ ගියාම කරන්න දෙයක් නැහැ. යන්න මෙපයි මොන කරන්නේ? පත් කෑවනම් ගොන් ගහපන් බඩෝ කියලා කමතට ගියානම් දුත්තිතු කෑවනම් ගොන් ගහපන්. ඒක ටික දවසක් කරනට හරියනවා. ඉතින් මං කියන හෙටත් ලියන්න ඔය වගේම සංසන්දනාත්මකව ඒකට තේරෙයි. කොච්චර ඉක්මනට යන්න පුළුවන් ගමනක්ද මේක? මම මේ හැලු කරන්න කතා කරනවා නේ මේ බරපතල ගමන. නමුත් අපි කොච්චර අපි විහිං මේකට වාරණ දාගෙන ඉන්නවද? ඒ ඒ කර්මේ තියෙන බෞද්ධයට විතරමයි. බෞද්ධයට විතරමයි Tamange දැනුම හරස් වෙලා තියෙන්නේ. අබෞද්ධයටත් නෑ පොඩි ළමයටත් නෑ. නිසා පුළුවන් තරම් එක්ක බුද්ධ ආගම අතාරින්. ඒක නැත්තම් පොඩි ළමෙක් වෙන්න. ඒකට භාවනා හරියනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. මම සක්මන් භාවනාවට වැඩි ලෙස ඇලුම් කරමි. මම සක්මන් භාවනාවේ බොහෝ වේලා රැඳී සිට පර්යංක භාවනාවට වාඩි වූ කල්ලිහි මගේ ශරීරය අභ්‍යන්තරයේම ගැහෙනවා වාගේ දැනුනි. මුළු ශරීරය ඇතුළත සෙලවෙනවා වගේ දැනෙන්න පටන් ගනී. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. දෙවෙනි ප්‍රශ්නය මම පර්යංක භාවනාවේ සිටියේදී මට මාව ඊතා කුඩාවට පෙනුනි. මාව මිටිවන බවත් දැනෙන්න පටන් ගනී. විටක මට ආනාපානය නොපෙනේ. ඇතම් විටක මගේ සිත කොතනද යන්න මටද පැහැදිලි නැත. එසේ ටික වේලාවක් සිටියේදී එක විටම මට නැවත ආනාපානය දැනේ. එවිට මා ගැස්සෙනවා වගේ මට දැනුනි. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔය ඉස්ලාම් මට මතකයි මේ අපි ගෙදර ඉඳලා නුවර යන්න බස් එකේ නැගපුවාම ළඟම බස් එකේ බස් එක දෙදරනවා. හිටගෙන ඉන්නකොටත් දෙදරනවා. යනකොටත් දෙදරනවා. මම බැලුවා මේ පිටේ ඉඳලා බලනකොට බස් එක දෙදරන්නේ නැහැ නේ. ඇතුළේ ගිහලා ඉන්නකොට දෙදරනවා. මං හිතුවා මං යන බස් එක විතරක් දෙදරනවාද කියලා. නෑ බස් වල හැටිම තමයි. මේ අපි යන කතා බස් එකත් මේක දිහා හිත දාලා බලන්න මේක ඇතුලේ පුදුමාකාර පොළන ගතිය තියෙන. හරියට කුල්ලකට දාලා හාල් ටිකක් පොළනකොට එක හාල්ලට එකටවත් ඉසු බලන්නවත් විවේකයක් දෙන්නේ නැහනේ. පොළනවනේ. ඕනෝක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔයගේ ලකුණු හතරක් සාරිපුත්‍ර සාංශයෙන් පෙන්නනවා. තන්තාපනට්ටෝ, පීලනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. මේ තවන ගතියක් තියෙනවා. මේක දිහා බලහින්නවත් කම්මැලි. ඒ කියන්නේ හරි වෙහෙස කරයි. දෙක පෙළනවා. එකම අංශුවක්වත් එක තැනක නැහැ. හැම වෙලාවෙම කුල්ලක දාලා පොළනවා වගේ පේනවා. සංකතට්ටෝ එක අංශුවක් කවදාකවත් නැහැ කෝටි ගණක් අංශු නලියනවා. විපරිණාමට්ටෝ එක පැතිකඩ දෙසරයක් පෙන්වන්නේ නැහැ. ඕක වෙනස් කර කර යනවා. ඉතින් ඒ නිසා අපි කය බලන්නේ කොල්ලෝ ගෙල්ලන්ගේ කය බලනවා, කෙල්ලෝ කොල්ලන්ගේ බය බලනවා, මාන්නි පොන්සක ගාමිණි පොන්සක දිහා බලනවා, ගාමිණි පොන්සක මාල්ලි පොන්සක දිහා බලනවා මිස තමන්ගේ කය බැලිල්ලක් නැහැ. බැලුවොත් කාටවත් ඔච්චරයි. එනිසා මෙතන ඉන්න කායින් හරි ආන්න වෙන කාට හරි භාවනා හරි ගිය වෙලාවේදී කොහොම පෙලෙන්නේ නැති කෙනෙක් ඉන්නවද කියලා? කොච්චර අපි මේක බලන්නේ නැද්ද කියලා බලන්න ලබාගත් manussත්ව ප්‍රතිලාභයට කොච්චර නිග්‍රහ කරනවද කියලා. මේ අනුන්ගේ දිග පළලයි උසමීටිකමුයි ඕනේ නළුවෙගේ නිලිය ගහන්න බලන්න දිග පළල කොච්චරද කියලා ගණන් කියයි ටට් ටට් ටට් ටට් ගාලා. Taman කොච්චර දිගද පළලද කියලා දන්නේ. බලන්න ගියොත් ඔයක තමයි පේන්නේ. ඔක දිගට බලනකොට කොහොම පෙනෙද්දිත් බයක් වෙන්නේ නැතුව දිගට බලනකොට දෙයියොත් වදිනවා බුදුනොත් වදිනවා. ප්‍රඥාත් වදිනවා. ඉතින් ඒක නිසා උසස්ම කුසලයේ වෙසිද්ද ජීවිත වෙන උසස්ම කුසලයේ මේ සිද්ධ වෙන දේ දිහා බලන්න. එතකොට පෙනී ඔකට ඉරියව්වක් නැහැ, ඔකට කලාවක් වෙලාවක් නැහැ, ඔකට ඥාන පිරිමකමක් නැහැ, ඔකට උගත්කමක් බලපාන්නේ නැහැ, ඔකට වයස බලපාන්නේ නැහැ, ඔකට පෝසත් දුප්පත් බලපාන්නේ මොකක් බලපෑමක් නැහැ. හැබැයි හැම කෙනාම ඔකට බයයි. ඒකයි සද්ධාව ඇතුව යන්නේ කියන්නේ. ඒකයි සීලයක් ඇතුව යන්නේ කියන්නේ. ඒකයි සතියෙන් යන්නේ කියන්නේ. ඒක බලන්න කොච්චර හෙල්ලුණා සතිය කැඩෙන්නේ නැහැ. ඔය කොච්චර හෙල්ලුණා සද්ධාව කැඩෙන්නේ නැහැ. ඔය කොච්චර හෙල්ලුණා සීලය කැඩෙන්නේ නැහැ. ඒ කිය ඔයිට වැඩි හෙල්ලෙද්දි මේක දිගට අරගෙන යන්න එතකොට අර වගේ බලහිනකොට ඉඳුකම් පුංචි වෙනවා ඒක ලොකු වෙනවා. ඒ අරමුණ නැතු වෙනවා. ආය අරමුණට එනකොට බුවක් මලක් ගහේ ගහුවා වගේ හොල්ලලා අතාරිනවා. ඉතින් මේ සෙල්ලම් ටික මොහොතට ඔරුවක් දානකොට මුලදි මුලදි ඔරුව හරි වෙහෙසෙන් දානවා. රැළ බින්දෙන හරියේදී ඔරුව දාගන්නේ හරි අමාරුයි. බින්දෙන්නේ නැතුව රැළ හරියට ගියාට පස්සේ ඔරුව දාන කට්ටිය ගොඩ වෙනවා. අර දෙන්න විතරයි යන්නේ තියඹට. ඒකට ප්‍රශ්නෙ නැහැ. බින්දෙන හරියේදී හරි අමාරුයි. හතර දිනක් ඉඳගෙන ඕනේ ඔරුව දාගෙන නිසා හැමදාම භාවනාවට එළඹෙනකොට ඔරුවට ආරගම් කාලේ නෙවෙයි අනික් කාලේ ඔරුවක මුදට දාන වෙලාව වගේ හතර දිනක එකතු වෙලා දාගත්තට පස්සේ ඉතින් අපි වෙලා තියෙන දාගත්ත ගමන් ආයෙ ගොඩට ගන්නවා ඉතින් ආයෙත් හතර දිනක ඕනේ අනිත් දවසේ ආයෙ දාගන්න ඒ වෙනේ දාගත්ත වෙලාවේදී දිගට අරගෙන යනවනම් ඒකයි මේ නේවාසික වැඩමුළු වලින් ලැබෙන ලාභේ ඒක හරි කියලා විශ්වාසය ඇති වුණාට පස්සේ එහෙම මෙයයි ගියාට පස්සේ වෙනවා අර මුලින් තියෙන ගොරෝසු ගතිය පස්සේ එන්නේ නැහැ. මොකද මැදට යන්න යන්න රැළ බිඳෙන්නේ නැහැ. රැළ බිඳෙන්නේ නොගැඹුරු ජලයේ. ගැඹුරු ජලයේ බිඳෙන්නේ නැහැ. කැලට රැළට විරුද්ධව කෙලින්ම කෙලින්ම ඔරුව තියාගෙන හිටියනම් මොකුත් වෙන්නේ නැහැ. ඔරුව හැරුණොත් තමයි පැත්ත ගන්න. ඒ නිසා ඔය ටික හැමදාම කරන්න වෙනවා. මේ ටික කෙඩිලා තියෙනවා. මොනක්වත් වෙන්නේ නැහැ විශ්වාසයෙන්. ඕක අනිත් දවසේ ආදුනිකයෙක් වගේ යන්නේ. ඒකට තමයි මේ ශිල්පේ තේරෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පර්යංක භාවනාවේදී ආනාපානය ගැන සිතමින් සිටියේදී මගේ ශරීරය තුල සමහර තැන් සෙලවෙන වගේම ඇතුළත උණුසුම් බව දැනේ. එවිට මම ශරීරය තුල සිදුවන කාර්යයන් දිහා බලා සිටින අතර එවිට ආනාපානය අමතක වේ. එසේ කිරීම නිවැරදිද? උපදේශ බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. නෑ සතිය තියෙනවා නම් සතිය දානපාන පෙන්වන්නත් එකයි වෙම්බි මෑකලින් පෙන්වන්නත් එකයි කම්පන චංචල පෙන්වන්නත් එකයි මොන දේ හරි අවදි සතිය තියෙනවා නම් පේන දේවල් වල වර්ග ಜಾති ආගම් බලන්න යන්න එපා හොඳට බලන්න ඉන්න හොඳට බලන්න මේක හීනයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි ඇත්තමයි කියලා ප්‍රත්‍යක්ෂයමයි කියලා ඒක දිගේ යනවා නම් ওই කම්පන චංචල කියන්නේ තානාපානේවටම තමයි පස්සේ තේරෙයි ඒක දැනට මේ දෙකට නම් දෙකක් දැම්මට ආනපාන ඇතුලේ තියෙන කම්පන චංචලම තමයි වෙන මොකක්වත් ඕකේ ඇත්තේ නැහැ. ඉතින් ওই කම්පන චංචල ටික තමයි භවය කියලා කියන්නේ. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ. ඕක තමයි හෘදේ ගස්තු ගැස්සෙනවා කියලා කියන්නේ. ඕක තමයි පිම්බීම හැකිලිම කියන්නේ. ඕක තමයි ආනපන කියන්නේ. මේ එක එක ආකාර. ඉතින් ඔක්කොම වළංගුයි කියලා එනේන මාලේ මල් මාලේට අමුණන මල් මල් කරුවෙක්සේ ඔක්කොම අමුණගෙන යන්නේ. ආනපන පේන්නේ නැත්නම් ලියන්න එපා. ලියන්න පේන දේ විතරක්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. රචනය බොහොම ලස්සන මේ සාධනීය පැත්තෙන් යයි. නැස්චාර්ථ පැත්තෙන් නෙවෙයි අස්ත්‍යාර්ථ පැත්තෙන් යයි. පේන දේ විතරනේ ලියන්න ඕනේ. අහවල දේ පේනුනේ නැහැ කියන කවදාකවත් ලිවිය යුත්තක් නෙවෙයි. මේ විදිය හොඳයි. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන. සක්මන් මළුවේ කෙළවරට ගොස් මා සක්මන ආරම්භ කළා. පාදයට සිත යොමුකොට වම දකුණ ලෙස මෙනෙහි කළා. වම් පාදයට වඩා දකුණු පාදය පොළවට තැබීමට වැඩි කාලයක් ගතවන බවත් වම් පාදයේ තදින් පොළවට බරවන බවත් වැටහුණා. සිත පිට ගියා. දරුවන් පාසල් ගියාද ආවාද යන මතක් වුණා. සිතවිලි වලට බාධා නොකොට ඒ දෙස බලා සිටියා. නැවත සක්මනට සිත යොමු කළා. පාදය ඉස්සෙන බව, ඉදිරියට යන බව, බිම පතිත වන බව මෙනෙහි කරමින් සක්මන් කළ විට සිත පිට ගියේ නැහැ. වැරිමළුවේදී පාදයේ මැද ඇඟිල්ල අවසානයේදී බිම ස්පර්ශ වන බව දැනුණා. නිද නිදිමත ගතියක් පැමිණියා. පර්යංකය. මා පර්යංකයේ වාඩි වී ඊතා සුළු වේලාවකින් මූල කර්මස්ථානයේ තුනීවන බවත්, නින්දක බවත් දැනුණා. මාගේ බෙල්ල අග පැද්දෙන බවත් දැනුණා. නින්දක් නැති වුණත් කිසිදු මතකයක් නැත. අවට ශබ්ද හොඳින් දැන් ඇසුණා. මාගේ බෙල්ල පහළට පාත්වන බවත්, එය නැවත ඉහළට ගන්නා බවත් මා සතියෙන් කළා. අද දින ඇති හිසරුදාවක් ඇති වුණා. පර්යංකයේදී ඒ දෙස බැලුවා. නමුත් එය අවසානයේදීද මෙය ලියන අවස්ථාවේදීද පවතී. මාගේ ඉරියව්වේ නොගැලපීමක් නිසා හිසරුදාව ඇතිවන්නේද? පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම අත්භවයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔළුව රිදෙනවට සතුට වෙන්න ඕන ඔළුව ඇතුළේ මොනවාද තියෙනවනේ? හිස් නැහැ. හිස් නම් කවදාකවත් හිසේකක් වාක්කේ නැහැ. ඇතුළේ හිස්නේ ඒ නිසා ගැක්කමක් තියෙනවා විපුරණක් තියෙනවා කියන්නේ සතියක් පිටලා තියෙනවා. ඇත්තට මදයක් තියෙනවා මේකේ. ඕක බලන්න. ඒකෝට ඒක සතිය පිටන බවට එලෙමසිටි 100ට හොඳ නිදර්ශනයක් වෙනවා. ධනීරි දෙනවනේ ඒක දිහා බලන්න. මේ පොඩ්ඩලමෙන්ට අපි කියලා දෙන සතිපාදලේ දකුණු ධනීරි දෙනවනම් මේක ටිකක් පොඩ්ඩක් බලන්න ඉඳලා වම් ධනිය දිහා බලන්න. එතකොට වම් ධනිය නිවන් දැකලා. ඉන්නවා නැත්නම් හාවුවක් නැහැ. දකුණු ධනියේ වම්බරේ වල ආයේ දකුණට එනකොට දකුණ වේදනාවක් නැහැ. අර ඔලු දෙකක් තියෙනනම් ওই සෙට්ම කඩලා බලතෑගේ අර ඔලු එක තියෙන නිසා ඒක කියලා ඉන්න විදියක් නැහැ. ඔලු දෙකක් තියෙනවනම් අනික් ඔලුවට දාලා බලන්න. ඒකට ඒක කැක්කම තියෙන එකට විතරයි අපේ හිත චර්චුරු ගන්නන්නේ. අනික් දෙතිස් කුණපෙන් අනිත් කුණප 31ම හොඳට ඉන්නවා. ඒක ගැන කතා නැහැ. මත්තලුංගම් විතරක් රිදෙනවා. ඒක ගැන විතරයි ලියන්නේ. අපි කොච්චර වේදනාව වලට කැමතිද කියලා බලන්න. ශරීරයේ කුණප 32ක් තියෙනවා. රිදෙන එක විතරමයි ඉතිහාසය හදන්නේ. ඒක තමයි රචනයේ ලියන්නේ. ඒක තමයි අපි භූමිකාව හොයන්නේ. අනිත් 31ක් තියෙනවානේ. කේසාලෝ මානකා දන්තා තචෝ මත්තකයක්වත් නැහැ. පුළුවන් නම් ඔළුව ගැක්කුව වෙලාවේ කේසා වලට ඉදුව දාලා බලන්න. කෙස්වල කිසිම ඉසැම්මක් නැහැ. ඔය විදිහට මේ හිත අපිට ලනු දෙනකොට අපි ඌට ලනුවක් දීලා ඉන්න එකයි තියෙන්නේ. අපිට එහෙම නෙවෙයි අර කැක්කම දෙන කුණපේ ගැන කොළ ඇරගෙන ලියනවා ඔප්පදම තමයි. ඔයලාට පොඩ්ඩක් බලන්නකෝ අනිත් කුණපේ 31 මොකක්ක ප්‍රශ්න නැහැ. ඒක නිවන් දැකලා තියෙන්නේ. දැන් දත් 32 රිදෙන දත ගැන විතරනේ අපි කතා කරන්නේ. නිකමටවත් බලන්නේ රිදෙන වෙලාව අනිත් 31 ගැන පොඩ්ඩක් හොයන ගතියක් තියෙනවා. කරදර නැති උන්නේ උන්ගට පොඩ්ඩක් හොයන්න එපයි. කවදාවත් කතාවක් නැහැ. දත් එකක්ම එන එක කියනවා අනේ මට නම් ඉසේ එකක්ම ගන්න නැහැ. දත් එකක්ම නම් අයියෝ කොහොමඩක්වත් ඉවසන්න බෑ කියනවා. ඉසේ එකක්ම තියෙනවා කියනවා ඉසේ එකක්ම තියෙනවා නම් දත් එකක්ම මොකක්ද අප්පා ඉසීකක් උනම් විඳන්න බෑ කියනකොට Tamanට පේන එක පුම්බ පුම්බ පෙන්න පෙන්න අර gedere ඉන්නකොට කරන පුරුද්දට මෙහෙත් කියනවා මං ගණන් ගන්නෑ ඉසීකක් උතිුණා කියවනේ ගණන්ම ගන්නෑ මම කියනවා ඉසීකක් තියෙන බව දන්නකම සතිය තියෙන බවට ලකුණ මොකද ඉසීකක් වර්තමානයේදී ඒ සතියේ තියලු කක්කුම් පිපුරුම් බලාපොරොත්තු යන අර මුලදී කියන විදිහට මේ අරමුණ ගෙවි යෑම ගෙයීම බල ගෙවි යෑම බලණ්ඩයි භාවනා කරන්න කියලා දන්නවනම් මේ භාවනාව කවදාකවත් චෝදනා කරන දෙයක් නෑ. එන සෑම දෙයක්ම ඒක විසින්ම ගෙවිලා යනවා දෙයියන්නේ ලෙඩ වගේ. මොන චෝදනා කරුවත් ඕක ටික වෙලාවක් යනවා නැති වෙනවා. ඒ නිසා අර මුල් කොටස හොඳයි. මුල් කොටසේ තියෙනවා බලහිනකොට පුදුම විදියට ශීක්‍රමෙන් ගෙවිලා යනවා. ගෙවිලා යන්නේ හැබැයි වෙන වේශයක් මවලා. නානාරුදු වේශමවා මග අවරන්නේ. අනේ එන වේශය දැනගන්නකොට බලන්න මේ අරමුණ ගෙවෙනකොට තමයි මේ එහෙම්මෙන් ඇවිල්ලා ඉඟිපිඟි පාන්නේ. එහෙම්මෙන් ඇවිල්ලා උසුළු ඉසුළු කරන්නේ. හොඳට දැනගන්න. එතකොට අල්ලගත් අරමුණට මොකද වෙලා තියෙන්නේ ඒක ගෙවි යෑම අපේක්ෂා කරලා යනවනම් මේ කොයි එක ආවත් කටුකොහලක් මැදින් ඉදිරියට යන කෙනෙක් වගේ ඉදිරි ගමනක් තියෙන නිසා කමඨාන සුද්ධ වුණා නම් භාවනා කියන්නේ විනෝදාංශයක්. කමඨාන සුද්ධ වෙලා නැත්තම් දඬු කඳේ ගැහුවා වගේ කුරුසෙට තියලා ඇන ගැහුවා වගේ භාවනා කරනකොට හරිය වෙහෙසයි. නිසා උන්තෝට අනුන්ගේ කමඨාන් සුද්ධ කරනකොට හරිය ගමන්නේ මේ කාරණාව අල්ලගන්න. මේ ගෙවෙන හැටි බලන්නයි, ක්ෂය වෙන හැටි බලන්නයි, වැය වෙන හැටි බලන්නයි, වෙනස් වෙන හැටි බලන්නයි භාවනා කරන්නේ. එතකොට මේ ස්ථිරවම තියනවා කියන අදහසක් නෙවෙයි. මම දන්නවා මම මේ කියන කතාව ටිකක් විපස්සනාවට බර වැඩි කියලා. තල්ලු යන්නේ විපස්සනාවට තමයි. ඉතින් ඒක මගේ පිහිටලා තියෙන එක. ඉතින් මේක පැහැදිලිවම හොඳ ඉදිරි ගමනක් පෙන්වන මුල් කොටස. පසු කොටස ගැන එච්චර ගණන් ගන්න එපා. කොහෙන් හරි කැක්කමක් පිපුරුමක් තියෙනවා. ඒ කියන්නේ සතිය තියෙනවා කියලා බාර ගන්න එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි සක්මන් භාවනාවේදී තබන තබන පියවරක් පාසා සතිමත්ව සිටීමට වෙහෙස දරමි. එසේ මෙසේ පියවර තැබීම එහෙන් එහෙත් මෙසේ පියවර තැබීමේදී සමහර අවස්ථාවල මගේ සිත පිටතට විසිරෙන ගතියක් දැනේ. එවිට ඊටමත් ඉක්මනින් නැවතත් සතිමත් වෙමි. පියවර පියවර තැබීම, එසවීම ආදිය දෙපයේ හොඳින් දැනෙන දැනෙනසේ සිදු කරමි. ගෙන යාමේදී ලනුපැදුරේ ඉහළට එසවුණු කෙඳි පාදයේ ස්පර්ශ දැනීම මගින් සතිමත්ව පාදයේ ඔසවමි. වැලි පොළවේ අසමතුලිත ලෙස ගොඩනැගුණු වැලි ගොඩවල් පාදයේ තබන විටත් තද කරන විටත් සමතලාවන බව හැඟේ. මෙසේ සතිමත්ව සක්මණේ කෙලවර දක්වා යෑමට ඊටා ගන්නා මාහට සක්මන කෙලවරේදී සියුම් සතුටක් දැනේ. පර්යංක භාවනාවේදී සෑම හුස්ම වාරයකට ආස්වාසය වෙතටත් ප්‍රාස්වාසය වෙතටත් ප්‍රකට කර ගැනීමට උත්සාහ කරමි. එහෙත් බොහෝ වාරයක් එසේ සතිමත්ව සිටීමෙන් අනතුරුව ඊතා සුළු වේලාවක් පමණ ආස්වාස ප්‍රස්වාසය වෙන්කර හඳුනා ගැනීමට සමත් වෙමි. මෙසේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දෙස බලමින් බොහෝ වේලාවක් සිටිය හැකිය. එහෙත් සමහර අවස්ථාවකදී ඊටමත් සියුම් වන මෙම ක්‍රියාවලිය කිසිවක් හඳුනා ගැනීමට බැරි වෙන තත්වයකට පවතී. ඔබ වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කරමි. තෙරුවන් සරණයි. අපි උසාවියට ගත්තොත් මෙයා මේ අනික් කටියටත් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ලිපේකන කැමැති දත උසන්නේ. අරස් ප්‍රශ්න දෙක තුනක් අහලා වෙහෙසටපත් කරන්න කැමැතිව. ලිපේකන කැමැතිද මේ බෙල්ල තියන්න <laughs> දංගෙඩිය උඩ. අද දෙවෙනි තුන්වෙනි දවසේ නිසා එක්කෙන දෙනෙක් හැම ගහන්න වෙනවා. ඒකෝට එන්නේ නැහැ. එහෙම කිව්වම එන්නේ නැහැ. මොකද ෂෝක් මේ ලියලා තියෙන ඒවා අවසලා ගත්තොත් අනික ඔක්කොටම හොඳ මේක මේ විවරණයක් වෙයි. ඒ නිසා ඉදිරිපත් වෙමු කොලියෙ වෙක් කරා. මං ගහන්නේ නැහැ. ගහන්න නැතුව ඉන්නම්කෝ. හොඳ ලියවිලා තිනවා තව පොඩ්ඩක් අපිට යාටත් කාරණා මතු කරලා දෙන්න පුළුවන් අනික් කටත් දෙන්න පුළුවන් කවුද කැමති කවුද නෙවෙයි ලියපෙකන අතුසන කැමතිද අන්න හරි මෙතෙන් නේ නෑ මං ගහන්න බය වෙන්න එපා කියලා බොරොන්දු වෙලා කරන්න වැඩේ. හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමයට කරන්න. මට තියෙන ප්‍රශ්නේ මේකේ පසු වර්ෂ කොටසේ වාර්තාවේ පසු කොටසේ ඒක තියා ගන්න අපිට ඕන වුණොත් අපි නැවත සභාගත කරන්න වෙනවා. සමහර ලාට ආනාපානේ ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න බැරි තැනක් තියෙනවා. කලාතුරකින් දැනක ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න පුළුවන් තැන් තියෙනවා කියලා ලියවිලා තියෙනවා. යුෂ්මතායේ බවට පාග වගේ කියනවාද උදා විතරව පිළිගන්නවනේ ලියපොලි මං කියපේ මම හිතුව එකක් නෙවෙයිනේ. ඒක ලියලා තියෙනවා නේද එහෙම? තෝල්කයක් ලියලා තියෙනවා නේද එහෙම? හොල්පන් නෙමෙයි මේ වැඩක් උසාවි යන වෙලාවේදී මේ හොල්පන් කරනවා. ඒක අල්ලගෙන ඉන්න ඕනේ අපි මේ ගන්න හදන්නේ කට කට උත්තරේ ගන්න හදන්නේ. මගේ ප්‍රශ්නේ ආනපානේ බලන වෙලාවේදී ආනපානේ හොඳට වෙන් කරලා දකින්න වෙලාව සහ වෙන් කරගන්න බැරුව දකින්න වෙලාව දෙකෙන් වැඩි සතිය තියෙන්නේ කොයි එකේද කියලාද හිතන්නේ. වැඩියෙන් සූර භාවයේ තියෙන්නේ වෙන් කරගන්න දකින්න වෙලාවේදීද වෙන් කරගන්න බැරුව ඒ තානපානේ බලන ඉන්න වෙලාවේදී. ටිකක් කරගෙන දිගටම යනකොට මුල වෙලාවේදී මේ මෙහෙම ටික ටික යනකොට යනකොට යනකොට මට ඕන දැන් ආස්වාසය දැනෙනවා. ඊට පස්සේ ඒකම පොඩි කාල කාලාන්තරයක් වගේ ගිහිල්ලා ආයි ප්‍රාස්වාසයක් දැනෙනවා. එහෙම එහෙම පොඩි වෙලාවක් මට විනාඩි දෙක තුනක් වගේ දැනෙනවා. ඊට පස්සේ ආයෙ මගේ හිතට වෙන මොන හරි මතක් වෙලා හරි මොකක් හරි එකක් වෙලා ආයෙ දිගට මේක ඒක එහෙම ඉන්නේ. මම ගන්න ඊට වැඩි ඕකෙම තමයි CD දෙකක් මම ගන්නෙ. ආනපානේ බලන්න මේක ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි. මේක ප්‍රස්වාසිය ආස්වාසිය කියලා හොඳට පේන වෙලාවක් තියෙනවා. සමහර වෙලාවට ආනපානේ ඉන්නවා මේ දෙක වෙන් කරන්න බෑ. මේක ආස්වාසිය මේක ප්‍රස්වාසිය වෙන් කරන්න බෑ. අන්නේ දෙකේදිම සතිය තියෙනවනේ. ඒ තියෙන සතියෙන් වඩා සූර සතිය, වඩා කාර්යක්ෂම සතිය, වඩා කුසලට බර සතිය කොයි එක කියලාද හිතන්නේ? අර මේ වෙන් කරගන්න බැරි වෙන වෙලාව වෙනකොට. ඒක හොඳයි. නමුත් ඒක ලියවිලා තියෙන්නේ එහෙම නෙමෙයි. ලියවිලා තියෙන්නේ ඒක කකරතැබ්බයක් කරදරයක් වාගේ ලියවිලා තියෙන්නේ. ඒකයි මම මතු කරලා දෙන්න හැදුවේ. හොඳ දෙනෙක් හුඟ දෙනෙක් කියනවා මේ ආනාපානේ බලන ඉන්නකොට ඒක මේ ආස්වාද ප්‍රසවාස ගුරුසුවට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ දකින්න වෙලාව හොඳයි. නමුත් ඒක බලනකොට ඉන්නකොට ඒක බොඳ වෙලා මත ගෑවිලා දෙක වෙන් කරගන්න බැරි අවස්ථාවක් එනවනේ. ඒකට හුඟ දෙනෙක් කියනවා මේ සතිය කැඩිලා නැත්තම් ආනාපානෙන් හිත දුරස් වෙලා. එහෙම නැත්තම් මේක අරියාදුවට කියලා. නමුත් කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද මේ ලස්සනට වෙන් කරලා දකින්න පුළුවන් දේ දිහා බලනින්දදී මේක බොඳ වෙලා දෙක වෙන් කරගන්න බැරුව යනවා. මේක සතියේ දියුණුවක් අරමුණේ විපරිණාමයක් මේකට වඩා ධෛර්යයෙන් අනුග්‍රහයෙන් උත බැලිය යුතුයි කියලා කියලා දෙන්න ওই විදිහට ලිව්වේ නැත්තම් මට මන් දන්නේ නැහැ භාෂාව කොහොමද කියලා දෙන්නේ කියලා. ඉතින් ඒක නා එළියට යන දෙකක් හොම්බට අනපුවාම ඔන්න සමහර විටක අනික් අයට තේරෙන්න ඉඩ තියෙනවා. පෙනිලා නොපෙනී ගියත් නොපෙනී පෙනීලා ගියත් ඒ වෙලාවේදී ඒ විස්තර සහිතව වෙන්නේ ගොරෝසු වෙලාවේ. ඒක සියුම් වේගන යනකොට මේ දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ඒක වැරද්දක් නෙවෙයි ඒක ඉදිරියක්. ඒක ප්‍රතිපදාව ඉදිරියට යෑමක් කෙලස් කැපීම. ඒ කියන්නේ දැන් එපා වෙන්න පටන් ගන්නවා. මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය කියලා ගැඳේ ගල බීරෝගේ වෙන් කරන්න බැරි වෙලා වෙනකොට නොද කමඨාන සුද්ධ වෙලා නැත්තම් අයියෝ මට දැන් මේක බොඳ වුණා සතිය ගැටුණා සමාධිය ගන්න කියලා විශ්වාස කරනවා. නමුත් වෙන්නේ ඒක නෙවෙයි කෙලස් අඩු වෙලා ප්‍රතිපදාව ඉදිරියට යනවා මේ තියේදී මේක දිහා බලන්න හිටියොත් හරියට ඉර පායනකොට තරුවක් නැති වෙලා ගියා. අපි එතනම බලන ඉන්නවා. අපි දන්නවා තරුව නැති වෙලා නැහැ. ඉරේ ආభాසය වැඩි වෙනකොට තරුව නොපෙනී යනවා. නමුත් ඒකම බලන්න හිට පුළුවන් නම් අපිට පෙනේ වේදන් තරුව නැති වුණා කියලා අපි චෝදනා කරලා තරුවේ නැතිවීමක් වෙලා නැහැ. ඒ ආකාරය වෙනස් වෙලා. ඉරි වෙස්මාරු වෙලා. අන්නේ වෙස්මාරුවේ තමයි අපි අන්දමන්ද වෙලා අපි ගේම අතාරින්නේ. එතකොට මාරය දිනු. අපිට කියන්නේ මොන වෙස්ේ මාරු කෙරුවත් ඇහ ගහගත්ත ගියෝ හේ ඉන්නවා. අනිත් එකට මන්ද ඒ මන්දවර කියනවා මේ වෙස් මාරු වීම දැකීම අරමුණ නොපෙනී යෑම දැකීම වඩා හොඳ කුසලයක්. ප්‍රතිපදාවේ ඉදිරියක් කෙලෙස් අඩු තත්ත්වයක්. අන්න එහෙම බලනවනම් කොච්චර රස වේද කියලා හිතන භාවනාව. අරමුණ මොන 18 සැනේ නැටුවත් මොන ඉගිබිගි පෑවත් බලාගෙන බලා ඉන්නකොට එන්නේ එන්නේ නීරස වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ බොඳ වෙන්න පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාස දෙක. එතකොට තමයි සතිය හොඳට ක්‍රියාත්මක වෙන්නේ තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ යනකොට දැන් මොකද කොහොමද යන්නේ භාවනාවට? මොකද්ද පෙරවරුව? හොඳට සතිමත්ව ඒ පෙන්නන කම් ඒ ආශාස ප්‍රසවාස දෙක වෙන වෙනම පෙන්නන උනත් තව දිරටත් කරගෙන යනවා සී සතියෙන්. බොඳ වෙලා ගියත් දෙක වෙන් කරගන්න බැරි වුණත් වෙන අරමුණක හිත දාන්න යන්න දෙන්නත් එපා නින්දට වැටෙන්න දෙන්නත් එපා. මෙතනදී හරියට මේක දිහා බලනින්න මොන තරම් පෙරහුරුවක් තියෙනද පෙර සූදානමක් ඕනද අප්‍රමාද ගතියක් ඕනද කියලා හිතන්න. ඒක පුළුවන් කියලා බලන්න පන්ති කාමරයක භාෂා විෂය උගන්වන්න කවදාකවත් කරන්න බෑ. ඉතිහාස පාඩමක භූගෝල පාඩමක රසායන විද්‍යා පාඩමක කවදාකවත් ඔක් කරන්න බෑ. මේ බුදුහාමුදුරුවෝ කරන ක්‍රමේ. දේවල් විරාගයටපත් වෙනවා. නීරස භාවයටපත් වෙනවා. රාග විරාග මනේජම සෝගං ධමම සංගතම පටිගූලං මේ රාග කරපු අරමුණ මේ මේ ආසත් ප්‍රසවාස කිරිපික මේ බලාහන ඉදදී බොඳ වෙලා යනවා විරාගයටපත් වෙනවා මේ තමයි ශ්‍රේෂ්ඨම ධර්මය මේ වෙලාව හිතාද වැදගෙන කෑ ගහන්න ගත්තොත් අයියෝ මෙච්චර හොඳ තිබුණා ආනපාන නැති වුණෝ සතිය නැති වුණෝ සමාධිය නැති වුණෝ නිදිමත ආවෝ කම්මැලිකම ආවෝ කියලා තක තීරුකම කියන්නේ අන්න ඒකට තමයි අවිද්‍යාව කියන්නේ ඒ නිසා කමඨාන සුද්ධ වීම කොච්චර වැදගත්ද කියලා කියන්නේ මම ඔය ගෙන්නේ නැත්තම් මාත් කැමති නැහැ කරදර කරන්න මේ මත් දාන්නේ. දැන් ඔට්ටු විද දැන් මොකද්ද ඊගා දවසේ භාවනා කරන්න යනකොට මොකද්ද ලෑස්තිලා යන්නේ මොකද්ද ඉගෙන ගත්තේ කමඨාන සුද්ධ උනේ මොකද්ද? හොඳින් සතිමත්ව ඒ ඒ ආස්වාද ප්‍රාස්වාස වෙන් වෙලා දකින්න මොහොතේ මොහොත වෙලාවෙත් ආයෙ දිගට මේ වගේම වෙනම කොහෙටවත් හිත යවන්න නැතුව දිගට මේ විදිහටම සතියෙම ඉන්න. ඒ වෙලාවට කියනවා සතිය බූස්ටර් ඩෝස් එකක් දාන්නයි කියලා. ඩබල් කරන්නයි කිය. සතිය සුපතිත්‍ිත සතියක් කරගන්න ඕනේ. වේපුල්ල සතියක් කරගන්න ඕනේ. අඛණ්ඩ සතියක් කරගන්න ඕනේ. එහෙ මෙහෙන් කරකවන අඹරවාගෙන එන ගහගෙන එන්න හදන සුලි සුලඟකට වගේ. බලාගෙන ඉන්නකොට ඕනේ දහංගටයක් දාපන්. මම බලාගෙන ඉන්නේ. එල්ලන්නේ නෙමෙයි. භාවනා කරනවා කියන එක මේ අපි ළඟ තියෙන විෂයන්ගෙන් ඉහළම දක්ෂතාවයේ ඉතින් මේ වගේ ලිව්වොත් විතරක් මට පුළුවන් උදව් කරන්න සම්බන්ධ වෙන්න. මෙන්න මේකයි කරන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් ඒ කෙනාට ඉතින් අනික් කට්ටිය hina වෙයි. ගහන්න වෙනවා. නමුත් ඒ ගහන්න නැතුව මිරිකන් නැතුව උග්දන්න පැනින්නේ නැහැ. හොද්දි බහින්න ගහන්න ඕනේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙකි. ආස්වාස ප්‍රස්වාසය තුල සිත පිහිටුවෙමි. ආස්වාසයත් ප්‍රස්වාසයත් කියා සිහි නොකලෙමි. නමුත් හුස්ම ගන්නා විට මුල මැද අග දැනුණද ප්‍රස්වාස කරන විට නාසයේ වදින තැන නොදැනුණද ආස්වාසය කරපු නාස් පුඩුවෙන්ම ප්‍රස්වාසය වන බව දැනුනි. ටික වේලාවකින් කොන්දේ අමාරුවක් දැනුනි. මා වේදනාව තියෙන තැනට සිතගෙන ගොස් වේදනාව වෙනස් වන අයුරු බලා සිටියෙමි. ඒ මොහොතේදීම මෙතන වේදනාවක් සහ රූපයක් පමණක් බව දැනුනි. එවිටම මගේ මුළු කයම සැහැල්ලු විය. වේදනාව අඩුවීමක්ද සිදු විය. නැවතත් ආනාපාන සතිය පිහිටුවෙමි. මම වැඩිපුරම භාවනාවේදී වේදනාව වේදනාවන තන සිත පිහිටුවාගෙන සිටීමට කැමැත්තක් ඇතිවිය. වේදනාවත් රූපයක් මගේ නොවන බව මට අයිති නැති බව බලබලා සිටින විට මගේ සිත පිට යන ස්වභාවය අඩුය. පින්වත් ස්වාමින් වහන්සේ මට අනුකම්පා කර පිළිතුරක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ඉස්සල්ලා එකේම ඉදිරි ගමනක් විදිහට බැලුවොත් ආනාපානෙ නොදෙනී ගිහිල්ලා බොඳ වෙලා යනකොට මොකක් හරි තව එක්කෙනෙක් කැවිලා ඔළුව දාන සද්දයක් වේදනාවක් හිතවිල්ල අපි කලබල කරන්නේ නැතුව වේදනාව දිහා බලائیں۔ දැන් මේ විදිහට වේදනාවේ දැපෙන දමා ගත්තයි කියලා හිතමු. ආම්බාම් කරගත්තයි කියලා. දැන් මේ වේදනාව අස්සෙන් බැලුවොත් ආනාපානෙ බලන්න පුළුවන්. වේදනාවේ අවුල් වෙලා තියෙද්දි කලබල වෙලා වෙනම් බෑ. දැන් වේදනාව වැවිල වේදනාවක් තියෙනවා. මට දැන් සෑහළුයි. එතකොට බැලුවොත් ආනාපානේ මොකද්ද පෙර නොදැක්ක ආකාරකින් ආනපානෙ පේනවා. පේන්නේ හැබැයි වේදනාව ළඟන ලියනවා ඈතින් ආනපානෙ තියෙනවා. ඉතින් අර පේන වේදනාව හරහා ආනපානෙ බලනවා කියන එක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒතර දෙකක් බැලිලක් නැහැ. එකකම ගැඹුරු දෙකක් පේන්නේ. වේදනාව ළඟ තියෙනවා දරා ගන්න පුළුවන්. හොඳට ඉවසිල්ලෙන් බැලුවොත් ඈත ආනපානෙ තියෙනවා. ඒතර ඒ ආනපානෙ ඉස්සල දැකපු තනිකර දැකපු ආනපානෙ නෙවෙයි. එයා වෙන ස්වරූපයකටපත් වෙලා. වෙන ආකාරයකටපත් වෙලා. ඉතින් සරුවච්චන් වහන්සේ දේශනා කරන මේ ආනාපාන විවිධාකාර දකින්ද එයා තව කෙනෙක් එක්ක රණ්ඩුවට දාන්න ඕනේ. රණ්ඩුවට දානට ඉදිරියේ පස්සේ කියලා දෙකක් තියෙනවා. මෙයා ප්‍රියයි මෙයා අප්‍රියයි කියලා තව දෙකක් තියෙනවා. මෙයා ගුරුසුයි මෙයා සියුම් කියලා දෙකක් තියෙනවා. ඉතින් ඒකට වේදනාවත් එක්ක ආනාපානි උරුට්ට වෙන වෙලාවක හොඳට වේදනාව කීකරු කරගෙන කීකරු කරගන්න පුළුවන් වුණා නම් මේ වාගේ වේදනාව හරහා බලන්න ආනාපානි. මොකද වේදනාව කොච්චර දිනුනත් හුස්ම ගැනීම අතර වෙන්න බෑනේ. තර්කානුකූලව එතකොට මේ හුස්ම බලනාසුලුව වේදනාව හරහා බලනාසුලුව විනිවිද බලනාසුලුව බලන්න ගියොත් අපිට ගැඹුරු මට්ටම් දෙකක් පේනවා. ළඟ වේදනාව තියෙනවා ඈත ආනපාන තියෙනවා. අමාට ආන වේදනාව ගොරෝසුයි ආනපාන සිව්. සමහරට වේදනාව ප්‍රියයි ආනපානේ අප්‍රියයි. නැත්නම් අවේත ආනපානේ ප්‍රියයි වේදනාව අප්‍රියයි. ඉතින් මේ වගේ නොදැක්ක විශාල පැතිකඩ රාශියක් දකින්න අර වේදනාව කියන පාර්ශව කරුව අවශ්‍යයි. මෙතන මේ වේදනාවට නොදකින්න පටන් කියලා පටන් ගත්තොත් අපිට භාවනා දියුණුවක් වෙන්නේ නැහැ. ඒ නිසා කායanusasanaට පස්සේ වේදනානුපසනාව තමයි භාවනාවේ සතිපට්ඨානෙ පෙන්වන්නේ. ඉතින් වේදනාව දැකලා වේදනාවත් එක්ක වැඩ කරගෙන ගිහිල්ලා කොයි වෙලාවක හරි ස්පර්ශ වුණා නම් බලන්න කය තියනවාද, හුස්ම තියනවාද, පිම්බි මැකිලිමේදී කියන ඒක තියනවාද කියලා බැලුවොත් වෙනස් ආකාරයක් දැකන්න පුළුවන් වෙයි. ඒකට අපි එක උපමානයක් දෙකේ දෙකේ දිනු වෙච්ච එක නේද උපමාන දෙකක් දිගේ යන්න පටන් ගන්නවා රූපයක් සහ වේදනාවක්. තව ටිකක් යනකොට තුනක් දිගේ කරන්න පුළුවන් වෙනවා. කොහොම හෝ මේක মালටි ටාස්කින් බොහෝ වැඩ කරන්න පුරුදු වෙනවා. නිසා මේක හොඳ පෙර නිමිත්තක් කරගෙන ඉදිරියට යන්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ලනුපැදුර මත සක්මන ආරම්භ කළෙමි. ආරම්භයේදී ටිකක් වේගයෙන් දකුණු පාය වීමේදී දකුණද වම් පාදයේ එසවීමේදී වමද වශයෙන් කීප වාරයක් සක්මන් කර ඔසවනවා යවනවා තබනවා වශයෙන් කොටස් තුනකට මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ලනුපැදුරේ ගොරෝසු බව, ඇනෙන සුළු බව, ඇඟිලි තුඩු වලට මදක් රිදුම් දෙන සුළු උනත් පාදයේ ගෙන යෑමේදී ලිහිල් බවක් හා නැවත තැදි නැවත තැබීමේදී තද බවක් දැනුනි. කකුල එසවීමේදී කකුලේ මාංශ පේශීන් ඉහළට ඇදෙනවාක් මෙන්ද පාදයේ බිම තබන විට පහළට එන්නාක් මෙන්ද දැනුනි. විවිධ අනාගත අතීත සිතිවිලි සිතට ගලාගෙන ආවත් වීරයෙන් යටපත් කරගෙන සක්මනේ යෙදුණෙමි. සක්මනේ කෙළවරට පැමිණි පසු සිටගෙන ඉන්නවා යනුවෙන් ටික ටිකක් වෙලා සිටගෙන ඉඳීමේදී සිත එකතෙන් වනවාද දැනුනි. ලනු පැදුරෙන් පොළවට පය තැබීමේදී පාදවලට සිනිඳු සීතල ස්පර්ශයක් දැනුනි. ඉහළ බෝමළුවේ සක්මනේදී ඔසවනවා යවනවා තබනවා යනුවෙන් අරමුණු කරගෙන සක්මන ආරම්භ කළෙමි. වැලිවල සීතල සිනිඳු බව සමග ශරීරයට සමබරව සක්මනේ යෙදීමට හැකිවිය. අවුරැල්ල වැටි ඇති කොටසේදී වැලිවල උණුසුම් බවද ඇතැම් විට යටිපතුලට වැලිවල එරෙන ස්වභාවයක්ද එරෙන විට පාදයට සිසිල් බවක්ද සනීප බවක්ද දැනුනි. විවිධ සිතිවිලි වලින් බාධා පැමිණියත් සක්මනට බැඳී ඇති බවක් වැටහුණි. කකුලේ සහ වැලිවල ස්පර්ශය ඇති වී නැති වී යලි ඇති වෙනවාසේ හැඟී ගිය අතර වෙනදාට වඩා වැඩි වේලාවක් එක දිගට සක්මනේ යෙදිය හැකි විය. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට වාඩි වූ විට උදරයේ පිම්බීම හැකිලිම ගොරෝසුවට තදින් හා වේගවත්ව දැනුනි. ක්‍රමයෙන් එය වේගවත් ස්වභාවය අඩු වී පපු පෙදෙසේ සිට උදරය දක්වා හුස්ම ගමන් කරනවා මෙන් පිට වෙනවා මෙන් දැනී එය පසුව මුළු උර කුහරයටම ස්පන්දනයක් වෙන්නාක් මෙන් දැනුනි. උරහිස් දෙකෙහි වේදනාවක් දැනුණත් පිම්වීම හැකිලිම කෙරෙහි සිත පිහිටුවීමට උත්සාහ කළෙමි. හෘද වස්තුව විවුර්ත වී සැලෙන්නාක් මෙන් විටක දැනුනි. ගරු ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ දියුණුවට උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට මේ අත්භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. යර වැලි පොළවේ උඩමළුවේ කරනකොට ඒ අර තමන්ගේ පය තියෙනකොට වැලි චිටි චිටි ගාලා ඈත් වෙලා පයේ හැටියට හැදෙන ගතිය නිසා මුළු පයම සම්බහණය වෙනවා යටිපතුල. දැන් මේක යනකොට ලේවකේ දිහාට කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැහැ. මොකද මේක පොළොව පට්ටල නිසා. ඉතින් ඒ නිසා විසම පොළොවේ වැලි පොළොවේ ඇවිදිනකොට ඒක නිකන් සම්බහණයක්. ඒකට කියන්නේ රිෆ්ලෙක්සොලොජි මසාජ් කියලා. ඉතින් ඒක මුළු ඇඟ පුරාවටම ස්නායු ටික ඔක්කොම පණ ගන්නවා. විශේෂයෙන් පොඩ්ඩමෙන්ගේ බලන්න මේ ලේවකේ තමයි කිසි කැවෙන්නේ. පොඩියොම් කිසි කවනකොට කවදාවත් අපි ලොකු වුණාට පස්සේ සපත්තු සේරප දැම්මොත් මේ ලේවකේට ස්පර්ශයක් ලැබෙන්නේ නැහැ. මේ පොළවේ ගියාට ලැබෙන්නේත් නැහැ. මේ ලේ වගේ තමයි ආවේග සම්බන්ධව වැඩ කරන ඉමෝෂනල් ෂීට් එක තියෙන උතන. ඉතින් පුළුවන් නම් වාඩි වෙලා ඉන්න වෙලාවේ මේ හොඳට මේක සම්භාහණය කරන්න. එහෙම නැත්නම් විසම් පොලොක ඇවිදින්න. එහෙම නැත්නම් වැල්ලි ඇවිදින්න. එතකොට මේක සම්පූර්ණ අපි කියන කිචි කැවෙනවා, තම්බාහණේ වෙනවා. ඉතින් මේ අද ශිෂ්ටාචාරයත් එක්ක ඒක කැළම නැහැ. මොකද මේ අපි මේ සපත්තු දෙරපු දානවා ලාඩම් ගහලා ඉන්නේ. ඉතර ලාඩම් ගහලා තිබුණේ හරකුන්ට වගේ අපට. හුවක් ගහක නගිනකොට කන්දක් නගිනකොට ওই ලාඩම් නැහැ. ඉතින් ශරීරය හොඳට ස්වාභාවිකයි. ඇයි වැල්ලේ ඇවිදිනකොට ඒක තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට බලන්න මේ සිමෙන්ති පොළොවේ ඇවිදලා, ලනුපැදුරේ ඇවිදලා, වැල්ලේ ඇවිදලා පුළුවන් නම් පපඩම් ටිකක් බැදලා තියලා ඒක උඩ ඇවිදින්න. හොඳට ව්‍යායාම වෙනවා. නැත්නම් කොකිස් කොකිස් ටික බිම දිගේ ඇවිදින්න බඩ චර්චරස් ගාලා. ওই තියෙන ඉහෙන් බහින ලෙඩක් මොකුත් නැහැ. අම්මෝ හොර ශරීර මේ බත් බූසෝ කාලා බුදිනවා ශරීරෙට කිසිම ව්‍යායාමයක් නැහැ නිින්ද යන්නේ ආතතිය නිකන් වැල්ලේ එහාට වැඩ පොඩ්ඩක් ඇවිදලා ඉන්න ගිහින් වැඩ මොනම දෙයක් අත්තේ ජොලියේ උලන් වදිනකොට වැඩේ හරිනවා අපි හිතන මේකේ මහා ආශ්චර්යයක් තියෙනවා ආශ්චර්ය මොකුත් නැහැ මේ ලේ වගේ සහ ශරීරය හැමතරම පාදේ හැමතැනම සම්බාහනය වෙන්න ඕන. එයාට අම්මා කෙනෙක් පොඩි එකෙක් පොඩි එකෙක් හදනවා. අම්මගේ පළවෙනි දරුවා වෙන්න ඇති. පපා කොට්ටේ තියලා මේත් දාලා අත්මියක් දාලා ඔලුරත් ඔප්පියක් දාලා කිරිත් දෙනවා දෙන දේ දෙනවා අක උදේ ඉඳලා හැන්ද වෙනකන් අඬනවා මිසක් නිදාගන්නේ නැහැ. ඉතින් ඒක දවසක රස්සාවක ඇවිල්ලා ඉන වෙලාවේ අම්මා මේ ළමයා ගිහිල්ලි වෙලා සපත්තු සිරපු ගලවලා වැල්ල කතාරිනු. වැල්ල ගැන විශේෂයෙන්ම තනකොළ ගොල්ල කාර කහිනා වෙනව දවසටම ඇති වෙන්නේ. උද්දට පුදිය ගන්නවා. උද්දට කනවා. අම්මා කල්පනා කරනවා මොකක්ද යකෝ මේක වෙනස දැන් ගෙදර ආවම හුස්මක් වදින් හොලං වදින්නවත් දෙන්නේ නැහැ. උද්දට කොට්ටින් වහලා බෝඩි කොලොන් දාලා මැදලා අර නිකන් කොකුණයක් ඇතුලේ දාපු බොනික් එක වගේ ගාලා ගහුවට පස්සේ වැඩිම අඬනවා. ඈත් වෙන්නේ. ඈත් වෙන්නේ ටෙන්ෂන් එක. ඊට පස්සේ අම්මා කරන්නේ ගෙදර ඇත්තටම මෙහෙම තැනක් නැහැ. සීතල රටවල ඇත්තට පොළොව පෑගෙන්නේ නැහනේ. පොළොවේ අඟල් ඇණයක් ගහලා ඒකේ වයර් එකක් අරන් දීලා බබාගේ අතට දෙනවා. මුදිනවා. අපේ કૃතිම ජීවිතේ අපි හදාගෙන තියෙන මේ සුද්ධ උගන්නපු කුණු හර්බ නිසා කොච්චර අවුල් කරගෙන ඉන්නවද කියලා බලන්න. දැන් අපි අවු පොළොවට ඇවිදපව් පොළොවේ සපත්තු සෙටපු නැතුව හෙළුවෙන්. උඹේ ලෙඩේ පොකක් නැහැ. හරුවත් යනද අවුරුදු 45. කිසිම දවසක සපත්තු සෙටපු දාපු කතාවක් හැමදාම කිලෝමීටර් 15ක් විතර ඇවිදිනවා. අවුරුදු 80ක් ආයි වැරදුවා. හැමදාම ඒ කටතිරි කරගත්තා. දැන් අපිට අවුරුදු 18 වෙනකොට කෙප්ප වාත රාශියක් තීන හරියක් පචයි. තන්නේ කර දාඩිය දාන්න නැතිකම ලොට තියෙන නිසා මේ දක්මන් කරපුවාම මෙලෝ භාවනා මධ්‍යස්ථාන සක්මන් තියනවාද කියලා බලන්න. ඔයයක් අත්තයි. මේ ඔක්කොම අපෙන් අයින් කරලා තියෙන්නේ. අපි කරන්නේ ගෙනලා අතාරිනවා. ඇවිදපිය ධක්මම කරපිය කියලා මේ දවස්වල පුළුවන් ඇත්තටම වැස්සත් එහෙම කරන්න බෑ. ඒ නිසා කරලා බලන්න මේ මේ පොළවේ ඇවිදින වගේ තුන් ගුණයක් ආනිසංශ තියෙනවා. වැල්ලේ පොළොමහි කාන්තාව උඩ කකුල් දවඩ හපත්තු දෙකක් ඇතුළු සිරප දැනතු ඇවිදින එක මේක වෙන්නේ නැත්නම් අර්ත් වෙන්නේ නැහැ කියනවා. අර්ත් වෙන්නේ නැත්නම් ස්ටැටික් කරන්ට් එකක් හැදෙනවා. ඉතින් නිින්ද යන්නේ ආහාර විසුචි නැහැ. කිසි දෙයක් ආස නැහැ. ඒක නිසා වෙනස දැක ගන්න නිසන්ව නැපිටාම ආඩම්බරෙන් කතා කරන්නේ ලෝකෙටම සක්මන ගැන්නේ අපි ලොකු ස්වාමීන් වහන්සේ. අපි ඒක වෙනුවෙන් උඟක් වෙලා අරගෙන තියනවා ඉඩ අරන් තියනවා පුළුවන් තරම් කරලා බලන්න. ඒ වගේම පරියන්කේ ඉන්න කොටත් මේ පේන විස්තර හොඳට හොයන්න පටන් ගත්තාට පස්සේ Tamanne තේරෙන්නේ එකක් දිහා බලලා ඒකේ ඔක්කොම විස්තර දකිනකොට මුළු ලෝකෙම පේනවා. ලෝකේ වටේ ඇවිද ඇවිද දඟලනට වැඩිය එකක් ආශස් ප්‍රසාරය අරගෙන කාගෙන යන්න ඇතුළට ඒතර මුළු ලෝකෙම ඒකේ තියෙනවා. ඒක නිසා අපි ඒ සක්මන්ට පස්සේ ඇවිල්ලා වාඩි වෙන්න වාඩි වෙලා අහුවෙච්ච අරමුණ දිගේ කරවිල්ලේට වැටිච්ච පණුව කරවිල්ලේ ගිහින් කාගෙන යනවා වගේ ඇතුළට අරමුණට බහින එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ඊයේ දහවල සිදු කළ කමඨහන් සාකච්ඡාවට මාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමි. ඒ සඳහා පිළිතුරු ලැබිනි. මෙතෙක් කාලයක් මා ආනාපාන සති භාවනාව කළේ හුස්ම ඉහළ දැමීම පහළ දැමීම ලෙසයි. එය බලහත්කාරයෙන් කළ හුස්ම ගැනීමක් පිළිබඳ කළ ආනාපාන සති භාවනාවක් යයි තේරුම් ගත්තේ ඊයේ. මන්ද ඔබේ වහන්සේ අපට පෙන්වා දුන්නේ හුස්ම ගැනීම නම් වූ ස්වභාවික ක්‍රියාව ක්‍රියාවලිය දෙස පැත්තකට වී බලා සිටින ලෙසයි. එය පාලනය නොකළ යුතු බවයි. ඒ අනුව ඔබ වහන්සේ කියා දුන් ආකාරයටම මම කළෙමි. මෙතෙක් කළ ආනාපාන සති භාවනාවට වඩා ඉතා විශාල වෙනසක් දැනුනි. ජීවිතයේ පළමු වතාවට මා ගන්නා හුස්මවල ආස්වාසයේ දිග බවත් ප්‍රස්වාසයේ කොට බවත් මා හුස්ම ගන්නා වේගය වැඩි බවත් දැනුනි. සිතට නිතර සිතවිලි ආවත් සිතවිලි ආවිගස සිතවිල්ලක් ලෙස සිතූ විට එම සිතවිල්ලද නැති වී ගියේය. යලිත් ස්වභාවික ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කළෙමි. එහිදී කකුල් හිරිවැටීම වාඩි වී සිටින විට එක් පාර්ශ්වයක රිදීමත් විය. ආනාපාන සති භාවනාව කරන එක් අවස්ථාවක හොඳින් හුස්ම ගැනීම දෙස බලා සිටියෙමි. පසුව ෂණයකින් ඇස් ඇරුමි. ඒ අවස්ථාවේ කිසිදු සිතුවිල්ලක් සිතට ආවේද නැත. හුස්ම දෙස බලා සිටියායයිද මතක නැත. නමුත් මා නිදාගත්තේද නැත. නිදිමත ගතියක්ද නොදැනුනි. හිස් අවකාශයක සිටියායයි දැනුනි. එය කෙතරම් වේලාවක්දයි නොදනිමි. දෙවෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ කියා දුන් ආකාරයටම සිටගෙන සිටීම වාඩි වී සිටීම හා ඇවිදීම අතර වෙනස සක්මන් භාවනාවේදී නිරීක්ෂණය කළෙමි. ඒ අනුව පා තබන විට මුලින්ම පාදයේ පිටුපස කොටස ස්පර්ශවන බවත් පසුව මැද කොටස බිම ස්පර්ශවන බවත් අවසානයේ ඇඟිලි ස්පර්ශවන බව හා කකුල එසවීමේදී පළමුව පා පිටුපස පිටුපසද දෙවනුව මැද හා අවසානයේ ඇඟිලි එසවන බව දැනුනි. එහිදී බිම සිට එසවෙමින් ඇති කකුලේ මැද සහ ඇඟිලි පොළවට තදවීමත් අනෙක් කකුල ඉදිරියට යෑමට තල්ලුවක් කරන බව දැනුනි. කකුල බිම තබා ඔසවන විට ඒ කකුලේ බත් කෙන්ඩ වඩාත් තදවන අතර දනහිස්සට උඩ කොටස තරමක් තදවන බවත් එසවි ඇති අනෙක් කකුල සැහැල්ලු වී ඇති බවද දැනුනි. পায় බිම තබන විට ඒ කකුලේ දන හිස ඉදිරියට නැමෙන අතර බිම ඇති කකුලේ දන හිස කෙලින් වී තදවන බව දැනුනි. පා තබන විට උකුල් ඇටය දෙපසට පැද්දුනි. සමහර අවස්ථාවල දෙපැත්තට විසිවෙන ස්වරූපයක් දැනුනි. එවිට ස්වභාවික ලෙස ඇවිදීමට උත්සාහ කළමි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඒ කකුල කකුල් දෙක මාරු වෙනකොට එක කකුලක බල රේඛාව සකස් වෙන හැටි සහ බල සම්ප්‍රේෂණය කරන හැටි බැලුවොත් එච්චර සුමට යන්ත්‍රයක් මුළු ලෝකෙම නැහැ. ඒ මොකද බලයේ සම්ප්‍රේෂණය කරන කිලෝ 70ක් විලුඹේ ඉඳලා උකුල් ඇටයට යවනවා. මොකද මගේ බර කිලෝ 70යි. අනික කකුලට බරක් ඇත්තෙම නැහැ. ඒතර කිලෝ 70ක් එක කකුලක තියෙන වෙලාවක බල සම්ප්‍රේෂණයේ බල රේඛාව හරියි නැත්නම් ඇට බින්දෙනවා. බුද්ධුම විදියට ධනිෂෙන් හරියට බලය ගන්නකොට අර ධනිෂ මෙලෙක් වෙනවා. ඊට පස්සේ ඒ ධනියට බලය ගන්නකොට මේ ධනිෂ මෙලෙක් වෙනවා. ඉතින් මේක දිහා බැලුවොත් මිනිස්සු ඇවිදින එක විශ්වකර්ම වැඩක්. පොළවේ ඇවිදිනමයි කියන එක විශ්වකර්ම වැඩක්. ඒකයි ඔය ප්‍රෙඩිසිල්ල ආන්නේ එයා උඩින් යන්නේ ඇයි තාත්තේ බිමින් යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද මේ කට්ටිය උඩින් යන්න හදනවා පොළවේ ඇවිදින්න බෑ පොළවේ යන්න ලයිසන් නෑ පොළවේ අනේකේ පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න ඕන YouTube එකට ගිහලා බලන්න mechanism of walking කියලා. ලස්සනට හදලා තිනවා. ඇවිදිනකොට මේ ඇට සැකිල්ල බල සම්ප්‍රේෂණය කරන්න ඇදී. ඒ එහෙම alignment එකක් කොහොක්වත් හොයන්න බෑ. ඒ නිසා ඒක දිහා බලන්න නම් අපි කොච්චරක් ඇවිදිනකොට කයිවාරුක ගහ වටපිට බල බල යනවා වෙනුවට ඇවිදින එක දිහා බැලුවොත් ගමනත් යනවා නිවනටත් යනවා. මේක කියලා දුන්නේ සරුවචනාංශයේ විතරයි. වෙන හැම සාස්ෘන් වහන්සේලාම භාවනා කියනවා. නමුත් ඇවිදින එකේ භාවනාවක් කිරීම පිළිබඳ උගන්වන්නේ සරුවචනාංශේ විතරයි. ඒකෙන් විතරයි ගමනක් කෙලවර කරන්න පුළුවන් කියලා සරුවචනාංශේ කියලා තියෙනවා. නමුත් ලංකාවේ මෑත මේ මෑත උගේ වෙනකොට සක්මන කියන එක සම්පූර්ණයෙන්ම බුද්ධ ආගමෙන් අයින් වෙලා. අපි කරන්නේ සතිපාසලෙන් භාවනා වැඩමුළුවෙන් 50ට 50ක් සක්මන් භාවනාවට දානවා. නමුත් තුඟ දෙනෙක් හිතනවා මේ ඇවිදින එක අපරාධ කාලීනාස්තියක්. භාවනා කරන්න නම් ධර්මණ්ඩියකෝ දාන ඇද්දක වහන අතක් උඩ අතක් තියාගෙන ඉන්න ඕන කියන එක තමයි හිතන්නේ. සක්මන ඇල්ලුවා නම් ඔය මොන කාටව කවුරුත් දන්නෙත් නැහැ භාවනා කරනවා කිය. අපි ඇවිදින ගමන් අපිට පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකේ විස්තර හොඳට ඔయితත් වැඩි හොයන්න යන්න. ඒකට අපිට තේරෙයි මේ කය අවුරුදු කෙල කෝටි ගාණක් පුරුදු වෙච්ච ඥාන සහිතයි. ඒක පුරුදු වෙන්න අවුරුදු ලක්ෂ කෝටි 40ක් ගත වෙලා තියෙනද කොහොමද කියලා මම දවසක පොතක් කියවම කකුල් හතරෙන් ගිය සතා කකුල් දෙකෙන් ඇවිදින්න ඉගෙන ගන්න. දැන් මේකේ කියන්නේ දෙකෙමුත් එකෙන් යන්නේ. ඇවිදින වෙලාව හොඳට බලන්න හැම වෙලාවෙම බර ගන්න එක කකුලකට. ඒ බර එහෙට මෙහෙට දාගෙන අරගෙන යන හැටි බලනකොට අපි ඔකොල්ල නාටාඹිලා වගේ. ඇහෙන බරක් අදින කට්ටිය. දන්නේත් නැහැ. සම්පූර්ණ ඒක දිහා බලන්න ඔය හුස්ම ගන්න එකෙත් විස්තර සහිතව බලන්න ගියොත් සම්පූර්ණ ලෝකයක් ඒක තුල තියෙනවා. ඒක නිසා අර ඇතුළට හිත දාගත්තට පස්සේ මේක නිකන් කානිවල් එකකට ගියා වගේ. කටුගෙයකට ඇතුළට ගියා වගේ පුදුමාකාර තොරතුරු තෝගයක් තියෙනවා. තවදුරටත් ඔය ඕජාව රසය එළියට එන විදියට බලන්න කියන කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වැඩමුළු වලට සහභාගීගෙන් පසු පර්යංකේ වරහන් ඇතුලේ ආනාපාන සතිය සහ සක්මන් භාවනා කිරීමේ කිරීමේ කමඨහන් වලද සියල්ලේම හරි වැරදි හඳුනාගෙන ඒ අනුව භාවනා කිරීමෙන් පසුව වසර දෙකක පමණ කාලයක් තුලදී කයෙහි ඇති සියලුම ධාතු ලක්ෂණ ප්‍රකට වීමෙන් වසර කීපයක්ම විවිධ වේදනා ඇති වී නැති වී ගොස් මුළු කයෙහිම හා සිතෙහිද ඊතා සැහැල්ලු භාවයකට පත්විය. එමෙන්ම මේ කය විනාශ වී යන බවද පරහන් ඇතුලේ කායගත සතියේදී පෙනෙන්නට විය. සතිය පැවැත්වීමද අපහසුයක් නැත. ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නේ නම් දැනට මාස කීපයක සිට ආනාපාන සතිය වැඩිීමේදී සිත ඉක්මනින්ම සමාධිගත වේ. ඉන්පසු ඊතා දැඩි නිින්දක් ඇතිවීමෙන් මා දෙතුන් විටකදී ඇද වැටි මාගේ හිස තුවාල විය. කොපමණ සමාධිගත වුණත් එයම සිදුවේ. වරහන් ඇතුලේ නමුත් සංඥා සංකාර ඉක්මනින් අඩු වී යයි. ඒට කල යුතු දෙයක් ඇතනම් කාරුණිකව ඔබ වහන්සේ ප්‍රකාශ කරන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. ඔ මේක ඉරියව්ව සකස් කරගන්න ඉඳ ගන්න වෙලාවේදී හරියට පයේ බල රේඛාව දිගේ විලුඹේ ඉඳලා උකුල් ඇටේට බල සම්ප්‍රේෂණය කරනවා වගේ ඉඳගත්tාම කොන්ද ගෙලින් තියාගෙන ඉන්න. ඉඳගෙන ඉන්න ඕනේ ලක්ෂයක් කෝටියක් දිහා සෙනඟ බලන්න එක්කෙනෙක්වත් කෙලින් ඉඳගෙන නැහැ. කිසිම කෙනෙකුට කෙලින් ඉඳ ගන්නත් බෑ කෙලින් හිට ගන්නත් බෑ. ඉතින් ඒකෝට මේ වැරදි විදියට ඉඳගෙන හිටගෙන ඉන්නකොට අවුරුදු ගාණක් යනකොට මේ নানা ආකාර ස්නායු රෝග ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි සර්වඥාන්සේගේ රූපයක් අඹනකොට හරියටම මේ දෙසියක් මහපුරුෂ ලක්ෂණ පෙන්නලා 80ක් ව්‍යංජන සහිත බෙල්ල කෙලින් හිතවනවා. ආශ්චර්යයක්. නිසා වාඩි වෙනකොට මගෙත් ගොඩාක් කල් තිබුණා දැන්ටත් තියෙන ඉඳපු ගමන් බෙල්ල කඩා වැටෙනවා. ඉතින් ගිය පාර කොන්ෆරන්ස් එකට ඇවිල්ලා හිටියා ඒ යෝගාවචර රාහුල් හාමුදුරුවෝ ඒ ශාන්සි කිව්වේ වාඩි වෙනකොට කෙලින් වාඩි වෙලා ඉස්ලාම් බලන්නේ කිව්ව ඔලු gediye බර ඉස්සරහටෝ පැත්තට නැතුව හරියට කොන්ද උඩ තියනවාද කියලා. ඊට පස්සේ මේ යටි පහටියට කොන්ද යටට ගියේ බලය සමතුලිතව හිටනවාද කියලා. ඒක ඒක දිහා බලනින්න. වෙන මොකක්වත් බලන්න එපා. එතකොට තමයි තේරෙන්නේ ඒක අර ওই කියන සමාධිය එනකොට මේක පාත් වෙනවා. පාත් වෙනකොට සමාධියට කෑදරන පාත් වෙලා නිකන් ඔළුව බිම වදිනවා, ගැස්සෙනවා, নানা ප්‍රකාර දේවල් වෙනවා. හරි සමාධිය ගැන හිතන්නේ නැතුව සමාධියක තියේදිම බලන්නේ ඉරියව්ව ආයෙත් බහුලම් බහපු ටයර් එකට උලන් ගන්නවා වගේ ඉරියව්ව හරියට සකස් කරගන්න. ඒකට සමාධියට පොඩි කෙනෙහිල්ලක් වෙනවා. ඒක එක. දෙක ওই සමාධියට එනවයි කියනකොට ආනපනිය අමතක වෙලා. ආනපනිය සියුම් තැනකදී එක තැනකදී අමතක වුණාට පස්සේ ඔන්න සමාධියක් කතා කරනවා. සමාධිය පැත්තක තියලා ආනපනියට මොකද වෙන්නේ කියලා බලන්න. ගොරෝසු එක සියුම් වෙලා සියුම් එක අතිසියුම් වෙනකොට තමයි ඔය ඉඟි පිඟි පාන්න පටන් ගන්න. ඒ නිසා ඒක දැක ගන්නා සුළුව දිගටම සති ධාරාව පවත්වන සුළුවට ගියාම ඔයතර ඒ වෙන්න ඕනේ ෆයින් රිෆයින්මන්ට් එකක් තියෙනවා. මේ කියන්නේ සුසර කිරීමක් තියෙනවා. ඒ සුසර කිරීම අඩු වුණොත් ඒ ඔතනම කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා පටන් ගන්නකොට ආරම්භයේදී උදේට වාඩි වෙලා උජුම් කයම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන විදිහට කය හොඳට තියාගන්න. දැන් මේ ලංකාවට බොයලා තියෙන මේ හාන්සිපුටු කියලා જાතියක් තියෙන්නේ. ඕකෙන් තමයි වැඩේ කන්නේ. හාන්සි වුණොත් ගියා. ඒකට ස්ට්‍රේට් බෑක් චෙයාර් එකක් ගන්න. කොන්ද කෙලින් තියෙන එකක්. ඉඳ ගන්නවා නම් පුළුවන් තරම් බලන්න බිම ඉඳ ගන්න. ඒකට බෙල්ල කැඩලා මැරලවත් යන්නේ නැහැ. දැන් තුන් සැරයක් වැදලා තියෙනවා. හතර පහ වෙනකොට දෙක එකක් වෙයි. ඉතින් අර ධම්මරජ ආමඳුරන්ට ඕක වෙනකොට මේ 23 කුටිය ගාවේ හෙළ ගාවට ගිහලා වාඩි වෙනවා. වැටෙනවා බැටියන් අඩි 40 පල්ලෙහාට. ඒ මේක මල හොන්තු පොඩ්ඩක් භාවනාව මොනද වෙනකොට කඩන වැටෙනවා. ඉතින් අර අද්දරට ගිහලා වාඩි වෙනවා. දෙකේ එකක් වයන් කියලා. බෝරු මැරෙන්නේ මැරෙන්නේ නැහැ බොරු කරන්නේ. නැවත ඒකට කාරණා දෙකක් තියෙනවා. ඉඳ ගන්නකොට ඇලයින්මන්ට් එක හදා ගන්න කයේ ඕනම තැනක හිටගෙන ඉන්නකොට ඕනම තැනක ඉඳගෙන ඉන්නකොට මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ සරල උපදේශය හිතා ගන්න. දෙක මේ ඔය කියන සමාධිය එනකොට මොකටද ආනපාන මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අපි අර කට උත්තරයක් ගත්තා වගේ ඒක සියුම් වේගනේ එනකොට තමයි ඔක්කොම දහන් ගැටෙන්න පටන් ගන්න. අර සියුම් වෙනකොට සමාධිය ගැන තකන්න යන්න එපා. ආනපාන දිගේම ඉදිරියට යන්න. එතකොට තමයි තේරෙන්නේ. එතකොට කයයි හිතයි දෙක අතර සමතුලිත භාවයක් එනවා. ගෞරව පූර්වකෙන් අවසරයි. පූජනීය ස්වාමින් වහන්සේ උදෑසන සමුහ භාවනාවෙන් තොර සක්මන් භාවනාව. අනුපස්සනාවෙන් සතිමත් වූයේ ආස්වාස ප්‍රස්වාස මට විටක වේගවත් වේගවත්ව දැනුනිමි. වරහන් ඇතුලේ දිය පහරක් මෙන්. යලිත් තව විටක නදියක ස්වරූපයක් දැනුනිමි. ඊළඟ සමූහ භාවනාවේදී පර්යංකය ඊයේ සිත විවිධ අරමුණු වල දුවද්දී හුස්ම රැල්ලට සතිමත් වීමටද තරමක් දුරට පුළුවන් උනේමි. අලුයම සමූහ භාවනාවෙන් තොර පර්යංකය ආස්වාස ප්‍රස්වාස ගැන සතිමත් උනේමි. පූජනීය ස්වාමින් වහන්සේට දීර්ඝායු සම්පත්. ඔය මුල් ටිකේ ඇත්තට සක්මන ගැන කතා කරන්නේ පර්යංක ගැන කතා කරන්නේ කියලා එච්චර විස්තර පැහැදිලි නෑ. ඒක නිසා කොයි වෙලාවක හරි ඉඳගෙන ඉන්න කය, ඇවිදින කය යම් යම් ආකාර දෙනේ කයට මිත්‍ර වුණා නම්, යාළු වුණා නම් සතිය දිනු වෙනවා. තමන්න ඉන්නේ ඉන්න මේක කම්මැලි එපා වෙනවා නීරස වෙනවා නම් ඒ කියන්නේ තමන්ට කයට ප්‍රේම කරන එක කයත් එක්ක සුහද වෙන එකේ කලාව දන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම පළවෙනිම දේ තමයි උජුං කායම් පනිදාය පරිමුඛං සතියං උපට්ඨපෙත්වා. ඉඳගෙන ඉන්නවා නම් තමන් ඉඳගත්ත කය හිතින් මවලා හිතින් අරගන්න මම දැන් හොඳට සම්බර වාඩිලා ඉන්නවා කියන්නේ. ඔච්චරමයි නිවන කියන්නේ. හොඳට පట్టලෝ සම්බර වාඩිලා සම්බර ඉන්න බව දන්නවනම් ඕකට නිවන තමයි කියන්නේ. ඒ කොච්චර අමාරුද කියලා බලන්න පවත්තගෙන යන්න. ඇඟට නොගිය හිත පිටපරන. ඊට පස්සේ තමයි කයේ තියෙන ආස්වාස් ප්‍රසආස බිබි මැකිලින් පේන්නේ. අවශ්‍ය කරලා තියෙන්නේ මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඉඳගෙන ඉන්න කයේ පණිතිය අරගන්න. ඒකේ ස්වභාවය. සක්මන් කරන්නේ හිටගෙන හිටගෙන ඉන්න බෑනේ ඉඳගෙන නෙවෙයි කකුල් දෙකට බර වැටලා තියෙනවා. ඇවිදිනකොට තනි කකුලට බර වැටලා තියෙනවා. අන්න ওই තුන වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් හැත පෙනකොට පැත්තට බර වැටලා තියෙන හැටි අපි කයට යාළු වෙනවා. එච්චරයි මේකේ සිද්ධ වෙන්නේ. ඒකට අපි මේ ලැබුව manussත්ව ප්‍රතිලාභයට දුර්ලභ වූ manussත්ව ප්‍රතිලාභයට ප්‍රේම කරනවා. අපිට මේ සංසාරේ කියන්නේ අපි ඒකට ද්වේෂ කරන එකේ දෝෂේ. ඒකයි ඔය ආඝාත ප්‍රතිවිනයෙන් කතා කරන්නේ. ඉන්න ඉන්න ඉරියව්වට අපි දොස් ද්වේෂ කරනවා. ඒකයි ඉරියව්වක ඉන්න බැරි නලියන්නේ ඒකයි. නිසා හොඳට ඉන්න වෙලාවක මේක මෙච්චර අමාරු කියලා හිතෙනවා නම් පූසෙද්දියා බලන්න. කොච්චර ලස්සන ඉරියව් පවත්වනවද කියලා. උසිල් ගන්නෙත් නැහැ. මියොත් අල්ලනවා. টොප් එකට ඉරියව් පවත්වනවා. ඉඳගෙන හිටියොත් ආසයිතෙන් ඉඳගෙන ඉන්න. බුදියාගෙන හිටියොත් ආසයිතෙන් බුදියාගෙන ඉන්න. මිනිස්සයා කියන සතා හැම වෙලාවෙම ඉන්නේ අල්ප දයන්න වාගේ. ඉතින් අතන අමාරු මෙතන අමාරු කියලා කියේ. ඉතින් හැම වෙලාවෙම තමන් ඉන්න ඉරියව හොඳට ඉරියව පැවැත්ීමේ යත යතාව කායෝ පනීතෝ හෝති තත තතනම් පජානති යම් යම් ආකාරයක කය තියෙන්නේ ඒ ඒ ආකාරය දැනගන්න. ඔකට විශේෂඥ දැනුමක් ඕනේ නැහැ නේ. ඔකට භාවනා කරන්න ඕනේ නැහැ නේ. ආන්න මේක දැනගෙන ඉන්නවනේ ඊට පස්සේ භාවනා ඉබේ සිද්ධ වෙනවා. නැත්තම් සතිය ඉබේ පිහිටනවා. ඒ නිසා ඒ ඉඳගෙන ඉන්න කයට එතකොට ආනාපාන දැකීම පුරුදු වෙනවා. හුරු වෙනවා නම් සතිය පිහිටපු ලකුණු. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න ලකු සමීකරණ දැනගන්න ඕනේ. ලකු ත්‍රිපිටක කටපාඩම් කරන්න ඕනේ. තමන්ගේ කයට තියෙන තියෙන වෙලාවේ කයත් එක්ක සුහද වෙන ක්‍රමය දන්නවනම් ඒක සිද්ධ වෙනවනම් ප්‍රතිවැඩෙනවා කියලා බාර ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි කොටස අගෝස්තු 21 පාන්දර 4 පමණ පරයන්කයට ගියෙමි. සියල්ල නිසලය. ගතහා සිතද නිසලය. ඒක දිග වார்த்தාවක් නම් 21 වෙනිදා කියලා කියන්නේ මට නිකන් කාශ්‍යප බුද්ධ ශාසනය වගේ. මේ ළඟදී වෙච්ච එකක් කියවන්න බෑ. නැත්නම් ඔය ඔය පොත් ලියන්න පටන් අරගත්තොත් එහෙම කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ 21යි 23යි කියලා. තවත් ඇති. දාදාවිල්ලා සැප්තැම්බරනේ. එහෙනම් ගිය රිට්‍රීට් එකේ අමතක වෙච්ච එකක් දන්නේ නැහැ. ගෙදරදි කරපේක. ඈ? ගෙදරදි කරපේක. ඒව බල බල ඉන්න වෙලාවක් නැහැ. අපි මෙහි ආවට පස්සේ වෙච්ච හොඳම පරියන්කක විතර ලියන්න. ඒ නිසා ඒකේ නාතර දෙන්න ඕකොලේ දීලා කියන්නේ මේ Taman හොඳයි කියන සවිස්තර වார்த்தාවක් දෙන්න. එතකොට ඉතිහාසය ලියන්න පටන් අරගත්තොත් ඉතින් කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ. මේ නඩුවේ අහන්න ඕනේ නඩුව මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මොකද නඩුකාරයට අමතක වෙනවා. මුල් ටික අහගෙන ඉන්නකොට අන්තිම ටික එපා වෙනවා. ඕක තමයි ගෙවල් වල දික්කසාද වෙන්න ප්‍රධානම හේතුව. මේ කුණු හරපනේ කියන්නේ ගෙදර කි මීයා වැඩට ආවට පස්සේ වැඩ ගිහ ගෙදර ආවට පස්සේ අල්ලපු ගෙදර එකයි අරකයි මේකයි කිව්වම ගහනවා මුට්ටියෙම ගෑනිට මේ තිය දෙයක් තම්බල දෙන්න දෙයක් කාපම් මේ මොන කුණු හරපද කතා කරන්නේ කියලා පොඩි මන්නේ hina වුණාට කරන්න දෙයක් නැහැ ඕක තමයි හැටි මුට්ටිය පිටින් ඔළුවේ නමනවා මේ මොන මොන වල් පල් හැලි සීර් ලියනවා ඉතින් මම මේ වගේ වට ස්තුතිවන්ත වෙනවා නම ලියලා නැති නිසා. නම තිබ්බනම් හරියට අසවලාට ගැහුවා මෙයාට ගැහුවයි කියලා හිතනනේ ඒක දීලා බාහිර දීලා කියන්නේ කමඨාන් වார்த்தාවේ මෑතක වෙච්ච හොඳ සක්මනක් පරියන්කයක් දුන්නා නම් එච්චරයි. ඒ ඉතිහාසෙ කියමුනේ ඇත්තම ඇති වැඩක් ඇත්තෙම නැහැ. එයා ගැහණු පිරිමුණත් ප්‍රශ්නකුත් නැහැ. ආසන්න එකක් ලියන්නේ නැත්නම් මේ ගෙවල් දොරවල් කියන ගත්තොත් බේරන්න බෑ. ඒ නිසා අපේ කමටාන් වාතා අපි ලස්සනට රාමු හදලා දීලා තියෙනවා. ඒ රාමුවට දාලා ලිව්වොත් නඩුව හැයිනවා. නැත්නම් අපි නඩුව විසිකොන. විසි කරන්නෙම නැහැ. ඒ අයිතිකාරයට දෙනවා. උපදෙස් දෙන්න පුළුවන් මොකක් හරි එකක්. මේ ගොඩාක් විස්තර කතා කරන්න පටන් ගත්තට පස්සේ කොයි එකටද කතා කරන්න කියලාවත් අඩියට අහගෙන ඉන්න එක නෑක ඔළුව අවුල් වෙනවා. ඒකට වැඩි පැල්පල් හැලිට යන්න යන්න එපා. ලියලා සාරාංශ කරන්න. Short and sweet, short to the point. Most venerable Bante, my respectful salutation to you. Venerable sir, a lady doctor within brackets engaged by the kindness of the organizer who saw the cuts in my feet advised me not to do not to do the Sakman Sati for three days and prescribe some medicine. So I have had to be satisfied with only the uh, Paryanka Bhavana. This morning, as I sat to do the Anapana Sati, I must say I lost my way. I could feel no peace coming to me while concentrating in and out breathing. I felt very dejected and sadness overcome me. Then, sir, I remembered your advice. Live with full aware awareness of the present. I became aware, aware of all the noises around me. Birds call, birds calls, monkey, monkeys screeching and fighting, voices around me as dedicated people mop and clean the floor and arrange chairs. I heard a table being dragged along the floor beneath me but felt no dissonance. Then I realized I was at peace. I saw with my mental eye the sun's rays piercing through and then the sunlight appeared full before me and it raced towards me close and closer, closer and closer, enfolding me in a great illumination. Then it faded away. I was not discontinued because I again remembered your advice. Please advise me. I close this account with great respect. So if there is no any blockage, just let this happen continuous, non-judgmental, not expectation anything. Everything happening, you are becoming a distance observer, just observe. Reporting good, because it someone can share it with. But as far as there is no distraction, as far as there is no blockage, as far as there is no uh, stopping thing, that is, we are lucky enough to continue this experiment. Just continue. More you continue, more you become patient. ලිඛිත ප්‍රශ්නය අවසන් ස්වාමීන් වහන්ස. ඒ නිමින්ද we have taken අපිට පැයකට වැඩි කාලයක් අරගෙන තිනවා. ඒක නිසා අපිට තව ප්‍රශ්න තියෙනවද කියලා අහන්න වෙලාවක් නැහැ. එතකොට සක්මන්ට වෙලා නැතිනවා. ඒ නිසා මේ මෙතනින් අපි ප්‍රශ්න විචාරතක වැඩ පිළිවෙල સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.